සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව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 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංසය ධර්ම දානානිසංසය මෙතෙක් ජීවිත කාලය තුල තමන් රැස් කරගත් අනිකුත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වෙලා ඒ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සංග්‍රහ වෙලා තියෙන තවත් සුවිශේෂී ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම ශ්‍රවණය කරපු පස් දෙනෙක් පිළිබඳව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු කාරණාවකට පිළිතුරක් ඇටියෙට නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝෂ සමෝ ගහු නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමානදී. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාලා ඒ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට. මේ වාගේ ගාථා රත්නයක් දේශනා කරන්නත් භික්ෂූන් වහන්සේලා බණ අහපු අය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසන්නත් හේතුන මූලික කාරණාව මොකක්ද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවක බණ අහන්න ආපු පිරිස අතර හිටපු පස් දෙනෙක් තමයි මේ කාරණාවට මූලික වෙන්නේ. ඒ බණ අහන පස් දෙනා එයින් එක්කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලා හොඳට නිදාගත්තා. වාඩි වෙච්ච තැන ඉඳලා නිදි. තවත් කෙනෙක් බණ අහන්න වාඩි වෙලා ඇඟිල්ලෙන් මහ පොළව හාරහාර ඉන්නවා. තවත් එක්කෙනෙක් බණ අහන්න වාඩි වෙලා ඒ ළඟ තිබිච්ච ගහක අත්තක් අල්ලගෙන හැම වෙලාවෙම අත්ත හොලව හොලව ඉන්නවා. තවත් කෙනෙක් බණ අහන්න වාඩි වුණාට නිතරම අහස දිහා බලනවා. ඔය අහස දිහාම බලාගෙන ඉන්නවා බොහෝ වෙලාවක්. තවත් එක්කෙනෙක් හොඳට බණ ඇහුවා. ඒතර මේ බණ අහන්න වාඩි වෙච්ච පස් දිනෙකුගේ ආකාර පහක් තිබුණා. ඉතින් ඒක දිහා බලාගෙන හිටපු භික්ෂුන් වහන්සේලා ධර්මදේශනාවෙන් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අය එහෙම හැසිරුණේ ඇයි කියලා. එතකොට ඒකට උත්තරයක් දෙන්න තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පස් දෙනාගෙන් අර ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලා හොඳට නිදාගත්ත පුද්ගලයා. ඔහුගේ කනට මා දේශනා කළ ධර්මයේ ගියේ නෑ. මොකද ඔහු නිදි නිසා. පෙර සංසාරේ ආත්ම භාව 500ක් පිළිවෙලින් සර්පෙක් වෙලා ඉපදිලා තියෙනවා. සර්පයාගේ ස්වභාවය තමයි විවේක තැනක් හොයාගෙන දරණ වල ඇතුලේ හිස හංගවගෙන නිදාගන්න එක. ඉතින් ආත්ම භාව 500ක්ම පිළිවෙලින් සර්පෙක් වෙලා ඉපදිලා ආත්ම 500ක්ම නිදියලයි තියෙන්නේ. ඒ පුරුද්ද තමයි මේ දැනුත් තියෙන්නේ. ඉතින් පිළිවෙලින් කියලා අපි සඳහන් කළාට භාග්‍යතුන් වහන්සේ මුලින් සඳහන් කරන්නේ ආත්ම 500ක්ම සර්පෙක් වෙලා ඉපදුනා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමිනී මේ ආත්ම 500 පිළිවෙලින් එක දිගටම සර්පෙක්මද එහෙම නැත්නම් එක ජීවිතයක සර්පෙක් තව ජීවිතයක ඌරෙක් තව ජීවිතයක මිනිහෙක් තව ජීවිතයක දෙවියෙක් එහෙම වෙවි යන සංසාරේ 500 වතාවක් සර්පෙක් වුණාද කියලා තමයි අහුවේ. ඒතර සඳහන් කළා මහණෙනි. මොවුන් වෙනත් වෙනත් ආත්මවල පිළිවෙලක් නැතුව නොඑක් ජීවිත ගත කරපු ආර සීමාවක් නැහැ. නමුත් මෙතන මම සඳහන් කරන්නේ මේ ජීවිතයට කලින් ඉඳලා පිළිවෙලට එක දිගට සර්පෙක් වෙලා ඉපදිලා තියෙනවා. ආත්ම 500ක්. ආන්නේ පුරුද්දට තමයි මේ නිදියන්නේ. එතකොට අනිත් එක්කෙනා මහ පොළොව හාරහාර හිටියා. ස්වාමිනී ඔහු කවුද? සඳහන් කළා මහණෙනි ඔහුත් ඒ වගේම තමයි. පෙර ජීවිතවල ගැඩබිලෙක් වෙලා ඉපදිලා තියෙනවා. ආත්ම භාව 500ක්ම ගැඩබිල් ආත්මයක් සම්පූර්ණ කරලා තියෙන නිසා ඒ පුරුද්දට තමයි තාමත් ඔය මහ පොළොව හාරන්නේ කියලා. ඒතරම් පුද්ගලයා ගහක අත්තක් අල්ලගෙන නිතරම අත්ත හොලව හොලව තමයි හිටියේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි පිළිවෙලට ආත්ම භාව 500ක් එක දිගට වඳුරු කුලේ ඉපදිච්ච පුරුද්දයි මේ තියෙන්නේ. ඒ නිසා අදත් ඒ පුරුද්ද මත ඔහු ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ කනට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇතුළුනේ නැහැ කියලා. ඒතර තවත් පුද්ගලෙක් හතරවෙනියා නිතරම අහස දිහා බලනවා. ස්වාමිනේ ඒ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි. නැකත් හදපු කෙනෙක්. නැකත් කරුවෙක්. නක්ෂාස්ත්‍රයේ සඳහා නිරන්තරයෙන් මේ නැකත් තරු ගණනය කරනකොට ආන් ඒ සඳහා අහස බලපු පුරුද්දට අදත් එහෙම කරනවා. නමුත් ඔහුගේ කනට එක බණ පදයක්වත් ඇතුළුුනේ නැහැ කියලා. අනිත් පුද්ගලයා පස්සෙනියා හොඳට ධර්ම ශ්‍රවණය කළා. මහණෙනි ආත්ම භාව ගණනාවක් එක දිගට බ්‍රාහමණයෙක් වෙලා ඉපදුනා. ඒ බ්‍රාහමණ වෙලා ඉපදිච්ච කාලේ බ්‍රාහ්මණ ආගම හැටියට සලකන ඊට සම්බන්ධ මේ වේද ශාස්ත්‍රය ඔව් මනාව ප්‍රගුණ කළා. ඒතර මේ වේදය ප්‍රගුණ කරනකොට වචනයක් වචනයක් ගානි ඔහු ඒක මනාව අවබෝධ කරගත්ත පාඩම් කළා. නිසා බොහෝ කරුණ දන්නවා. වේද මන්ත්‍ර ඉගෙන ගන්න එක වචනයක්වත් මගහරින්න තුයි මුලින් අහන්න ඕනේ. ඒ මන්ත්‍රයේ එක වචනයක්වත් වෙනස් වුණොත් ඒකෙන් බලාපොරොත්තු වෙන බලය පිහිට ලබන්න බැරුව යන නිසා මනාව මන්ත්‍ර පාඩම් කරනවා ඊටාම සිහිනුවණින් යුක්තව ආත්ම භාව 500ක්ම මනාව සිහිනුවන යොදවලා වේද මන්ත්‍ර පාඩම් කරපු කාරණාව නිසා ඔහුට වචනයක් වචනයක් ගානේ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුණා ඔහු විතරයි බණ ඇහුවේ. ඒතර හතර දෙනාම බණ ඇහුවේ බණ ඇහුවේ නෑ. ඒතර ඉපදිච්ච ආත්ම ගැන තමයි සඳහන් කළේ. ඒතර මේ පිරිස විතරද එහෙම නොඑක ආත්මවල උපදින්නේ නැත්තේ. ධර්ම දේශනා කරන මම ධර්ම ශ්‍රවණය කරන ඔබ මේ සංසාරිකී කාලයක් ඉපදුනාද මියදුනාද කියන කාරණාව අපිට කොහොමවත් තේරෙන්නේ කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒක ਸਰුවඥතා ඥාණයෙන් දැකලා බලලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපට අවබෝධ වෙන වැටහෙන ප්‍රමාණය ගණනින් තීරණය කරන්න අවස්ථාව තියෙනවා. නමුත් අපට නොයැටෙන ප්‍රමාණයක් මේ විශ්වයේ තියෙනවා. ආන් ඒක නිසා මේ ලෝකෙට ආපු අපි මොකටද ආවේ මොනවද කළ යුත්තේ? මොනවාගේ දේවල් වලටද යෙදිය යුත්තේ? ආන්ගේ කාරණාව දිවා රෑ දෙකේම මෙනෙහි කරන්න ඕනේ. මම කවුද? මොකටද ආවේ? මොනවද කළ යුත්තේ? මේ කාරණා ටික හොඳට විමසන්න ඕනේ. ඒතර මම කවුද කියලා අහපුවාම කොහේ ඉඳලාද ආවේ කියලා කියහම බොහෝ වෙලාවට එන්නේ සුගතියේ ඉඳලා දුගතියේ ඉඳලා එනවා. ඉතින් බොහෝ දෙනෙක් එන්නේ සුගතියේ ඉඳලා. මොකද දෙවියෝ චුත වෙන්න ලෑස්ති වෙනකොට අනික් දෙවියෝ ඒ අයට මතක් කරන්නෙම මෙහෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට යන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා මනාව තමන් ආපු කාර්ය අවබෝධ කරගන්න. ඒ කාර්ය අවබෝධ කරගෙන ඒ සඳහා මනාව යෙදෙන්න. ඒතර ආපු කාර්ය කියලා කියන්නේ අපි මෙහාට ආවේ පින් කරන්න. සුගතියේ ආයුෂ පිරිහිලා සුගතිය දාලා එන්න බෑ කියලා අඬනකොට තාම ආයුෂ පිරිහීමේ ලකුණු පහළ වෙලා නැති දෙවිවරු අර අඬන දෙවියෝ ළඟට ඇවිල්ලා කියනවා පින්වත අඬන්න එපා ඇඬුව කියලා මරණය නතර වෙන්නේ නෑනේ. මරණය නවතිනවා නම් අඬන්න පුළුවන්. නමුත් අපි ඇඬුවේ නෑ කියලා ඇඬුව කියලා කවදාවත් මරණය නවතින්නේ නෑ. ආන් ඒක නිසා පුත්‍රය අඬන්න එපා. ඔබ යන්න මනුස්ස ලෝකෙට. සුගතියට යන්න කියලා ගියේ මනුස්ස ලෝකෙට යන්න කියලා. එහි ගිහිල්ලා හොයාගන්න තියෙන හොඳම දේ හොයන්න. වර්තමානයේ අපි මොනවා හොයයිද මේ හොඳම දේ හොයන්න කියලා කියහම නමුත් මේ දෙවියෝ මොකද්ද මේ හොයන්න කියන්නේ? තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය හොයාගන්න කියලා කියනවා. මොකද මේ තථාගතප්ප වේදිත කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා වුණ අල්ප මාත්‍රයකින්වත් වරදකින් තොර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම හොයාගන්න කියලා මේ දේශනා කරන්නේ. හොඳම දේ හොයන්නේ ධර්මය හොයාගන්න. ඒ මත මනාව පිහිටන්නේ බණ අහලා ධර්මයේ තේරුම් අරගෙන ශ්‍රද්ධාව තුළ පිහිටලා කටයුතු කරන්නයි සඳහන් කළේ. එතකොට සුගතියට යන්න හොඳම දේ හොයාගන්න කියන කාරණාවත් ඒ හොඳම දේ මොකද්ද කියන කාරණාව තුනම මෙතන සඳහන් කළා. මනාව තථාගත ප්‍රවේදිත ධර්මය ශ්‍රවණය කරලා දැනගෙන ජීවිතයේ බොහෝ දේවල් નિවැරදි කරගෙන යහපත් පුජ්‍යලයක් බවට පත් වෙන්න මනාව අවස්ථාව තියෙනවා. එතකොට එහෙනම් අපි කොහෙන් ආවද? ඒ කාරණාව නම් දන්නේ නැහැ. හැබැයි කොහෙන් ආවත් මේ ලෝකෙට ආවේ පින් කරගන්න. නිරයෙන් ආපු අය නිරයෙන් එනකොට කීවේ මේ ජීවිතයේ බොහෝ කුසල් රැස් කරගන්න අවස්ථාව ලැබුණොත් සිහිය ප්‍රඥාව පාවිච්චි කරලා ඒ කුසලයම රැස් කරනවා මිසක් වෙන අනවශ්‍ය කතාවට බහට වැඩට පොළට යන්නේ නැහැ කියලා. කුසල්ම රැස් කරගන්න. අවස්ථාව හදාගන්නවා. ඒතර මේ ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දීලා කරුණු කාරණා සඳහන් කරාම භික්ෂුන් වහන්සේ කාරණාව මනාව තේරුම් ගත්තා. සඳහන් කරනවා ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇල්ලක් ගලනවා වගේ. ඇල්ලක් ගලනවා වගේ කියලා කියන්නේ අතුරු සිදුරු නෑ ඒ දේශනාවේ. එක දිගට වතුර ගලනවා වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව එක දිගටම කෙරෙනවා. සමහර තැනක සඳහන් කළේ ඒකයි අහස් ගංගාව කඩා හැලෙනවා වගේ කියලා. අමා ගඟ ගලන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය. භාග්‍යතුන් වහන්සේ වහනව මහණෙනි. ඇයි හැමෝටම අහන්න බැරි? ඇයි හැමෝටම හිත යොමු වෙන්නේ නැත්තේ? පිරිසක් ධර්ම ශ්‍රවණය කරන්නත් වැඩි පිරිසක් ශ්‍රවණය නොකරන්නත් මේ කරුණ මොකක්ද? ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනම් මහණෙනි ඔබ දන්නවද සංසාරේ හැටි? මේ සසර හරිම භයානකයි. ඒ වගේම අති දීර්ඝයි මේ සංසාරේ. ඊතර බුදුරජාණන් වහන්සේ මේ තරම් දීර්ඝතර වූ මේ සංසාරේ ලෞතර බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කරගන්න ලැබෙනවා නම් බුද්ධ වතක් කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම් ඔවුන් මේ ලෝකේ කොයිතරම් වාග්යවන්තයෝද? ආන් ඒක නිසා අපි වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් කළ යුත්තේ තමන්ටත් අනුන්ටත් මතු සංසාරෙට යහපතක් සැලසෙන උතුම් ක්‍රියාවක් කියන කාරණාව දේශනා කළා. එහෙම පැහැදිලි කරලා සඳහන් කළා මහණෙනි මේ හැමෝම මේ ධර්මයේ තේරුම් ගන්නෙ නෑ. ඒකටත් ඇත්තටම පිනක් තියෙන්න ඕනේ. බණ අහන්න හිතෙන්නත් ධර්ම ශ්‍රවණය කරලා ඒක ධාරණය කරගන්නත් වෙනම පිනක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එතන තියෙන තවත් වෙනත් ආකාරයක තණ්හාවක් පමණයි. ආන් ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගාථා රත්නේ දේශනා කළ සඳහන් කළා නත්ති රාග සමෝවග්ගී මහණෙනි මේ ලෝකේ රාගය සමාන වූ ගින්නක් නම් නැහැ මොකද අර පිරිස බණ අහන්න ඇවිල්ලා මේ තරම් අපූර්වට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ අය බණ ඇහුවේ නැත්තේ ඇයි කියන එකනේ භික්ෂුන් වහන්සේලාට තිබිච්ච ප්‍රශ්නේ. එතකොට දේශනා කළේ මහණෙනි මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන මේ ලෝකේ පරම දුර්ලභයි. දුර්ලභා පබ්බජ්ජා පැවිද්දත් ලෝකේ පරම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලත් ලෝකේ පරම දුර්ලභයි. අංගේ දුර්ලභ වූ බුද්ධ ධම්ම සංඝ කියන වචනය. කල්ප 100 දහස් ගණනකින්වත් මේ ලෝකේ ඇහෙන්නේ නැති වචන තුනක් ඕක. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. හැබැයි කල්ප 100 ගණන් ගෙවෙනවා. මේ වචන තුන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඉතින් අබුද්ධෝත්පාද කාලවල මේ ගැන කතා වෙන්නේ නෑනේ. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව පිරිහුණ කාලෙත් එහෙමම තමයි. දැන් ඒතකොට මේ මිනිස්සු බණ අහන්න ඇවිල්ලා වාඩි වුණාට ඇයි බණ අහන්නේ නැත්තේ? සදාහන් කළා බුදුරජාණන් වහන්සේ මහණෙනි. මේ අනවරාග්‍ර සංසාරේ බණ අහන්න ඒගොල්ලන්ට පිනක් තියෙන්න ඕනේ. හැමෝම බණ අහන්නේ නැහැ. හැමෝටම බණ අහන්නත් බෑ. සමහර කට්ටිය වාඩි වෙලා ඉන්නවා. නමුත් නැගිටලා බලහම අහපු බණක් නැහැ. හේතුව ඇයි? සංසාරේ වැඩි කාලයක් ගෙවිලා ගියේ මොකටද? තිරස්චීන කතා සඳහා. කේලම් කියනවා. පරුස වචන කියනවා. තවත් නොඑක් වචනයෙන් කරන අකුසල් කරනවා. වචනයෙන් කෙරෙන තවත් නොඑක් අකුසල කර්මයන් ජීවිතයට එකතු කරගන්නවා විතරක් නෙමෙයි. මේ හැම අකුසල කර්මයක්ම මේ සංසාරයට අපිට බාධා කරනවා. සංසාරය අපි දුකට හෙළනවා. ආන් ඒක නිසා සත්වයාගේ පුරුද්ද නිතරම ඕපාදූප කතා කර කර හිටපු එක. දැන් මෙතන ආත්ම භාව 500ක්ම අර සත්තුන්ගේ පුරුද්දනේ මේ කතා කළේ. බණ අහපු පිරිසගේ පුරුද්ද කතා කළේ. එහෙනම් ඔබත් මමත් ආත්ම 500ක් නෙමේ ආත්ම 10000 ගණන් තිරස්චීන කතාවල් වලින්ම හිටියා. ඒ කියන්නේ බොරුත් කීවා, කේලනුත් කීවා, පරුස වචනත් කීවා, හිස් වචනත් කීවා. මේ හැම වැරදි වැඩක්ම කළා. මේ කාලය තුල. නමුත් සඳහන් කළේ යමෙක් මනාව ධර්මයේ තුල පිහිටලා ධර්මයේ දැකලා ධර්මයේ යම් ප්‍රමාණයක දැනගන්නවද? අන් ඒ පුද්ගලයාට මහත් ලොකු සහනයක් තියෙනවා. නමුත් එහෙම නැතුව ධර්ම ශ්‍රවණේ කරපු නැති කෙනාට නම් කිසිම සහනයක් ලැබෙන්නේ කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. නැත්නම් නත්ති රාග සමෝවග්ගී ඇයි මේ මිනිස්සු මෙහෙම බනහන් නැතුව ඉන්නේ? සමහරු රාගයෙන් රත් වෙලා, සමහරු ද්වේෂයෙන් මත් වෙලා, සමහරු මෝහයෙන් මුලා වෙලා අනාදිමත් කාලයක් සංසාරි පුරාම ඔය පංචකාමයේ රාගය තමයි හැම වෙලාවෙම හිවි. ඒතර කාලයක් තිස්සේ ප්‍රගුණ කරලා පුරුදු වෙකනේ. අන්න ඒක තමයි මිනිස්සු අදත් කුසල් දහම් රැස් කරගන්න අවස්ථාව තියෙනකොට කොහෙද වෙලාවක් තියෙන්නේ කියලා අහන්නේ. පින් රැස් කරන්න ඕන තරම් කල් තියෙනවා. මොකද ඒගොල්ලන්ට නාස්ති කරන්න ඕන තරම් වෙලාව තියෙනවා. හැබැයි පිනකට දහමකට යමු සිල් සමාදන් වෙන්න යමු ආදී කාරණාවක් මතක් කළොත් හුඟක් දෙනා කියන්නේ වෙලාවමදි. අංගේ වයි කාරණා තමයි සඳහන් කරන්නේ. අපි කැමති නමුත් කෝ අවස්ථාවල. එහෙම තමයි ඒගොල්ලෝ අහන්නේ. නමුත් සඳහන් කළේ එහෙම යම් කෙනෙක් හිතනවා නම් අද මේ පෙරත් එහෙමම හිතුවා. එතින වෙනම තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාවත් එක කවදාවත් මේ සංසාරයෙන් එතර යන්න පුළුවන් කමක් නෑ. නත්ති රාග සමෝවග්ගී. රාගය හා සමාන ගින්නක් නෑ කියලා දේශනා කොට වදාලා. ඇත්තම රාගය ගින්නක් දෙතකොට අපි සඳහන් කළේ සාමාන්‍යයෙන් රාග ගින්න කියලා. අන් ඒ නිසා මේ ගින්න සාමාන්‍ය පියවි ගින්න යම් තැනක හටගත්තද ඊට පස්සේ ඒ ගින්න විසින් මුලින්ම දවලා අලු කරන්නේ ගින්න හටගත්ත තැන. ගින්න හටගත්ත තැන මුලින්ම දවලා අලු කරනවා. ඊළඟ සඳහන් කරනවා මේ ගින්න හටගත්ත තැනින් මුලින්ම මේ වස්තුව පුච්චලා විනාශ කරනවා කියලා කීවට රාගයෙන් එහෙම කළ හැකිද? ඒකට වෙනදේ රාගය ගැන කතා කරන්න තියෙනවා කරුණ රාශියක්. රාගයෙන් එහෙම කළ හැකිද කියලා හෙව්වොත්. ඇත්තටම රාගය ගින්නක් වගේ කියලා හිතෙන්නේ නැද්ද අපේ ඇයිද? හැබැවින්ම හැබැවින්ම රාගයේ ගින්නක්. රාග ගින්න ගිනි දලුත් නැතුව දුමකුත් නැතුව සත්ත්‍ය චිත්ත સંතාණේ පුච්චනවා. රාග ගින්නේ ස්වභාවය. ආන් ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගයේ ගින්න. නමුත් ඒ ගින්න තෙරක් පරක් මායිමක් නැතුව පැතිරෙනවා. යම් දවසක සත්වයා උප්පත්තිය ලැබුවද මේ සංසාරේ ඔහු දවසක කෙරවල කරන තාක්කල් ඔහුට මේ රාග ගින්නෙන් පීඩා විඳින්න සිද්ධ වෙනවා. නමුත් වීරවන්තයා ඥානවන්තයා තමන්ගේ ජීවිත කාලය තුළ මේ රාග ගින්නෙන් අත මිදෙන්න වීරිය වඩනවා. සමහර කෙනෙක් වර්ධනය කරගන්න වීරිය වඩනවා. සමහර කෙනෙක් අත මිදෙන්න වීරිය වඩනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කෙලස් නම් උපදිනකොට මට උපන්න ක්ලේශයක් කියලා දැනගෙන වහාම ඒ ක්ලේශේ බැහැර කරන්න කියලා. වහාම කියලා කිව්වේ කොච්චර කාලයක් ගන්නද? සඳහන් කරනවා ඉන්නේ හිටගෙන නම් හිටගෙන ඉන්න වෙලාවේ නම් රාගසිතක් හෝ ද්වේෂසිතක් පහළ වුණොත් වාඩි වෙන්න කලින් ඒ අකුසල චිත්තය බිඳගෙන වාඩි වෙන්න කියලා. අකුසල චිත්තයට ඉඩ තියන්න මෙපා කියන කාරණාවයි මේ දේශනා කරන්නේ. ඊළඟට පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරනවා. රාගය සත්‍යයගේ ආයුෂය දවනවා, වර්ණය දවනවා, ඒ විතරක් නෙමේ ධනයත් විනාශ කරනවා. මේක රාග ගින්නේ ස්වභාවයක්. ආයුෂය, වර්ණය, ධනය. මේ ටික විනාශ කරනවා මේ රාගය නම් මුගින්න. ආශය විනාශ කරනවා කියලා කියහම. දැන් රාගයෙන් රත් ඡාය මොනතරම් මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද? සමහර කෙනෙකුට තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න බැරුව රාග ගින්නෙන් දැවි දැවි ඉඳලා ඒක පාලනය කරගන්න බැරි වුණාම තමන්ගේ දරුවවත් කවුද කියන කාරණාව අඳුරන්නේ ඒ මගේ දරුවා කියලා කල්පනාවක් නැහැ. ඒ නිසා දරුවා කෙලසපු අවස්ථා ඕන තරම් මේ සමාජය අහන්න තියෙනවා. මගේ මිත්‍රයාද කියලා කාරණාවක් නැහැ. ඔහු කොයිතරම් හිතවත් වුණත් ඔහු කොයිතරම් උපකාර කළත් රාගයෙන් රත් වෙච්ච වෙලාවට සමහරලාට මිතුරාගේ බිරිඳ පවා කෙලසන අවස්ථාවක් නැති නෙමෙයි. අන්සතු භාර්යාවන් තමන් සතු කරගන්න බැරි වුණත් කාමයෙන් ඔවුන් වසඟ කරගන්න දිවාරය දෙකේම වෙහිසෙනවා. අන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අර කේම කියන සිරිතුමාට මේ කාරණාව පැහැදිලි කරනකොට දේශනා කළා. යමෙක් රාගයෙන් රත් වෙලාද ආන්ගේ රාගාධික සත්වයා බොහෝ අකුසල් රැස් කරනවා කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. රාගාධික සත්වයා බොහෝ අකුසල් රැස් කරනවා. එහෙනම් සහෝදරයත් සහෝදරයාගේ බිරිඳත් කෙලසනවා. තමන්ගේ සහෝදරියත් කෙලසනවා. අම්මා තාත්තට කරදර කරන අවස්ථාවලුත් තියෙනවා. තවත් නොඑක් ආකාරයෙන් මේ රාගය නිසා මේ සත්‍යය සංසාරේ හුඟ දික් කරගන්නවා. ඊළඟට දේශනා කළා කොයි වගේද වඳුරු ලහතු තොගයක් වගේ කියලා. මේකේ ස්වභාවය. මොනවද වඳුරු ලහතු කියලා කියන්නේ? වඳුරන් අල්ලන්න පාවිච්චි කරන මැලියන් විශේෂයක්. වඳුරෝ ඉන්න ප්‍රදේශවලට ගියපු මිනිස්සු මේ ලෑලි කෑලි වගේ උපකරණවල මේ මැලියන් හොදයට ගානවා. ගාලා තැන තැන කැලෑවේ විසි කරලා තියෙනවා. එතකොට මේ වඳුරු මේ හරියට ආවට පස්සේ මේ තියෙන අලුත් ලෑලි කැලි ටික දැකලා හැමෝම එන ওই ලෑලි කැලි ගාවට. ඒවිලා අත තියාපු ගමන් අත ඇලෙනවා. ඒ අත ගන්න හිතාගෙන අනික් අත තියෙනවා. ඒ අතත් ඇලෙනවා. අත් දෙක ගලවන්න හිතාගෙන කකුල තියෙනවා. කකුල තියලා අදිනවා. ඒතර කකුලත් ඇලෙනවා. අනිත් කකුල තියලා දිනවා. ඒ කකුලත් ඇලෙනවා. ඊට පස්සේ ඔහු ඒකට මුහුණ තියලා මුහුණ තද කරලා අත් දෙක ගලවන්න උත්සාහ කරනකොට මුහුණත් මුහුණත් ඇලෙනවා. එතකොට බලන්නකෝ කොයි තරම් ප්‍රමාණයකින් මේ වඳුර ඇලුනද කියලා. වඳුර ස්ථාන පහකින්ම රැල්ලට ඇලිලා. වඳුර වගේම තමයි අපිත් පංචකාමයටම ඇලිලා. වඳුරට ගැලවෙන්න බෑ. වඳුරෝ දඩයන් කරන පුද්ගලයාට මේ වඳුරා ගෙනියන්න හොඳටම පහසුයි. වඳුරෝ දඩයන් කරන පුද්ගලයාට ඔහු ගෙනියන්න පහසු වෙයි. දැන් දඟලන්න විදිහක් නැහැනේ. පස් පොලකින්ම ඇල්ලට ඇලිලා. ඉතින් හරි පහසුයි තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරන්න. එතකොට අපි අපි මෙන්න මේ රාගය නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය. කාරණා පහක් අපි සඳහන් කරනවානේ. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි රූපයට ඇලෙනවා. රූපයට ඇලුන නිසා අපි කොයිතරම් සංසාරේ විනාශ වෙන්නේ නැද්ද? අපි මුලින් සඳහන් කළේ රාගය නිසා දරුවා අඳුරන්නේ නැහැ සහෝදරිය අඳුරන්නේ නැහැ. ළඟම ඥාතිවරිය දන්නේ නැහැ. ඒ රාගය නිසා යුතුයකම් අයුතුයකම් ගැළපීම් නොගැළපීම් කාරණා සියල්ල පසෙක තියන රාගයෙන් අන්ධ වීම නිසා මේ ලෝකේ කල යුතු නොකල යුතු ගැළපෙන නොගැළපෙන දේවල් බොහොමයක් මිනිසු කරනවා රාගයෙන් අන්ධ වෙලා නිසා ආන්ගේ රාගයෙන් අන්ධ වෙච්ච මිනිස්සුත් රූපයට ඇලෙනවා. ශබ්දයට ඇලෙනවා. ගන්ධයට ඇලෙනවා. රසයට ඇලෙනවා. ස්පර්ශයට ඇලෙනවා. එතකොට රූපයට ඇලෙනවා කියලා මෙතන සඳහන් කරාම මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම තමන් කැමති රූපයක් දැක්කහම ඒ රූපයට මුලින්ම උපාදානය කෙටි කරගන්නවා. ඒ උපාදානයේ තුලින් ඔව් හැම වෙලාවෙම තමන් දැකපු ඒ රූපය තමන් සතු කරගන්න වෑයම් කරනවා. බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කළා මහණෙනි යම් භික්ෂුවක් රූපයට ඇලෙනවද? ඒ භික්ෂුවගේ නිවන් මඟ බොහොම ඈතයි. ඒතර භික්ෂූන්ට විතරක් නෙමෙයි ගිහි පාර්ශවයටත් ඒක එහෙමම තමයි. රූපයට ඇලෙනවා. දැන් හිතන්න අපි මේ යම් රූපයක් දැකලා ඒ රූපය සුන්දරයි කියලා හිතලා ඒක මට අයිති කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ඒක Tamanට අයිති කරගන්න කොයි තරම් කැපකිරීම කරනවද ආන් ඒ රූපය සම්බන්ධයෙන් ඇති වුණ වහල් බව දීර්ඝ කාලයක් සංසාරේ අපි දුකට හෙළනවා ශබ්ද එතකොට මේ ශබ්දයටත් ඇලෙනවා. මේ ශබ්ද වලට ඇලෙනවානේ අපි. ගීත හඬට ඇලෙනවා. මේ කවි හඬට ඇලෙනවා. මේ වගේ නොයේක් හඬවල් වලට ඇලෙනවා. ශබ්දයට ඇලෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝක සත්වයා වැඩියෙන්ම ඇලෙන ශබ්දය මොකද්ද? ඉතින් මේ ලෝක සත්‍යය වැඩියෙන්ම ඇලෙන ශබ්දයක් තමයි ස්ත්‍රී ශබ්දය. රූපය ගැන සඳහන් කරනකොටත් ඕක දේශනා කළා. ශබ්දය ගැන සඳහන් කරනකොටත් දේශනා කළා. මිනිස්සු හරි කැමති මෙම් මේ ශබ්දය අහලා හරි සතුටු වෙන්න. තමන් කැමති ඉතාමත් ප්‍රිය කාන්තාවක් ඉන්නවා කියමු. ඒ කාන්තාවගේ රූපයටත් කැමතියි. ඒ කාන්තාවගේ කටහඬ හඬත් කැමතියි. ඒ කාන්තාවගේ ශරීරයෙන් විහිදෙන යම් සුගන්ධයක් තියෙනවා නම් ඒකට කැමතියි. ස්ත්‍රී ගන්ධයට කැමතියි කියලා සඳහන් කරලා තියෙනවා. ස්පර්ශයටත් කැමතියි. අන් ඒක නිසා මේ පංචකාමී මෙතන තියෙනවා. ඊළඟට සඳහන් කළා අන් එහෙම කැපකිරීම කරපු කැමැත්ත දක්වපු අය කොයි තරම් වේදෝගේ පස්සේ විනාශ වුණාද? රාගයේ ගින්නක් කියලා සඳහන් කළා. අපි ජීවිතය අත්දකිනවා මේ දේවල්. හිත ඇතුලේ බුර බුරා ඒ ගින්න නැගෙනවා. ඒක පාලනය කරගන්න බැරි වෙච්චාම සමහරු තමන්ගේ ජීවිතයට හානි කරගන්නවා. බිරිඳා හිමි වෙනකොට, සැමියා හිමි වෙනකොට අන් එහෙම වෙලාවල් වල දරා ගන්න බැරුව උමතු ස්වභාවයකට පත් වෙනකන් කෑකෝ ගහමින් හඬමින් වැළපෙමින් පිටුපසින් දුවමින් මොකද්ද මේ කරන්නේ? ඔහුට තිබුණ බැඳීමත් ඒ විතරක් නෙමෙයි ඔහු නැතිවීම නිසා මට ඇති වුණු පාඩුවක් කියන කාරණාව දෙකම හිතනවා. හුඟක් දෙනා අඬන්න ගියහම අඬන්නේ ඒ ජී පුද්ගලයා ජීවත් වෙලා හිටපු කාලේ කරපු වැඩ ගැන කියලානේ. කවුද අපිව බලාගන්නේ? කවුද අපිට කෑම දෙන්නේ? මේ ආදී නොයේක් දේවල් කී කිය තමයි අඬන්නේ. වෙච්ච පාඩුව ඔහු ඉන්න කාලේ මට ලැබිච්ච දේවල් නොලැබීමයි. එවන් කාරණාවකින් රාගය නිසා හඬනවා වැළපෙනවා කියන කාරණාව විශේෂයෙන් අපි දන්නවා. සමහරු ගෙලවැල දා ගන්නවා රාගය නිසා. සමහරු ගඟට මුහුදට පනිනවා රාගය නිසා. මේ වගේ නොඑක් සිදුවීම්ද මේ සමාජය තුළ අපි දකිනවා අපිට ඇහෙනවා. එතකොට හැම වෙලාවෙම රාගය කියලා කියන්නේ ගින්නක්. ආන් ඒ ගින්න යම් දවසක නැති කරගත්තොත් ආන් එදාට ඒ පුජ්‍යලයා මේ සංසාරේ මහත් වූ සැප භුක්ති විඳින පුජ්‍යලෙක් බවට පත් වෙනවා. රාග ගින්න සත්‍ය විනාශ ස්වභාවයට පත් කරනවාමයි. සාමාන්‍ය අපි හිතුවොත් අපේ ගෙදරක ඉන්නවා වයසක අම්මයි තාත්තයි. අපි ජීවත් වෙන්නේ ඒ ගෙදරමයි. නමුත් පස්සේ කාලේ දවසක බිරිඳ ඒ පුද්ගලයාට කියනවා ඔබේ අම්මාගෙන් නම් හරීම කරදරයි. මේ දෙන්නත් බොහොම කරදරයි දෙන්නම. ගෙවල් දොරවල් අස් කරලා එපා වෙලා කියනවා. ඇඳුම් පැළඳුම් සෝදලා එපා වෙලා කියලා කියනවා. මේ ආදිවාසීන් දෙන්නගෙන් තියෙන කරදර සමුදාය හැම වෙලාවෙම පෙන්වන්න උත්සාහ කරනවා. අන්තිමට තීරණය කරනවා ගෙනහිල්ලා වැඩිහිස් නිවාසයක එහෙම තැනකවත් නතර කරලා එනවා කියලා. දැන් ඇයි එහෙම වෙන්නේ? රාගය නිසා. මට බිරිඳ හම්බුනේ ළඟදී. ඒ පුජ්‍යලයට බිරිඳ හම්බුනේ ළඟදී. හැබැයි අම්මා හම්බුනේ මේ ජීවිතේ එළිය දකින්න මට අවස්ථාව දුන්නේ අම්මා. එතන මට ජීවිතේම දුන්නේ අම්මා. නමුත් පස්සේ කාලේ හම්බ වෙච්ච තැනැත්තියක් කියනවනම් අම්මා ගෙදරින් ගෙනහිල්ලා කොහේ හරි දාලා එන්න කියලා ඔහු අම්මා ගෙනහිල්ලා අතරමං කරන්න කැමතියි. නමුත් මව්පියොත් එක්ක ඉන්න බැරි නම් සුදුසු තැනක් හොයාගෙන ඔබ යන්න කියලා කියන තරම් ශක්තිය තිබුණ අය හුඟ අඩුයි. ඇයි එහෙම වෙන්නේ? රාගය නිසා. නත්ති රාග සමෝවග්ගී. ඊළඟ සඳහන් කළා නත්ති දෝෂ සමෝගහූ කියලා. මොකද මේ නත්ති රෝග සමෝ ගහෝ කියලා කියන්නේ. අන් ඒ කාරණාව පැහැදිලි කළා මහණෙනි මෙන්න මේ ද්වේෂය හා දැහැ ගැනීමක් නෑ. නත්ති දෝෂ සමෝ ගහෝ ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නෑ. මොකද මේ දැහැ ගන්නවා කියන වචනේ තේරුම? පැහැර ගන්නවා කියන එකයි. අපි සඳහන් කරන්නේ සතෙක් දැහැගෙන යනවා. ඒ කියන්නේ පැහැරගෙන අරගෙන යනවා. මෙන්න මේ ද්වේෂයත් ඒ වගේමලු. ද්වේෂය විසින් මොනවද අපි ළඟ තියෙන දේවල් දැහැගන්නේ? කරුණාව, මෛත්‍රිය ආදී අපි සතු ගුණධර්ම ද්වේෂය විසින් දැහැගන්නවා. ඒක ද්වේෂයේ ස්වභාවයයි. දැහැ ගැනීම කියන එක. නිකන් කල්පනා කරලා බලන්නකෝ. ඒ දැහැ ගැනීම කොයිතරම් ප්‍රබල වෙනවද කියලා. ඒතර අපි මුලින් සඳහන් කළා ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නෑ. පුද්ගලයා ගුණ ධර්ම වලින් විනාශ කරනවා. මිනිස්සුන්ට කොහොමද තරහ එන්නේ? සාමාන්‍ය යම් කාරණාවක් දැකලා මිනිස්සු ඉවසන්න උත්සාහ කරනවා. බණ ටිකක් අහලා තියෙනවා. ඒ හින්දා උයසන්න උත්සාහ කරනවා. නමුත් ඒ කාරණාව දිහා තව ටිකක් එක දිගට බලාගෙන ඉන්න පටන් ගත්තොත් ටික ටික ටික ටික වගේ හිතේ ද්වේෂය වැඩි වෙනවා. වැඩි වුණාට බනින්නේ නැහැ කාටවත්. මම ඒක ඉවසගෙන ඉන්නවා. සෑහෙන වෙලාවක දවස් ගාණක් මාස ගාණක් ඉවසගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් තවත් ඉස්සරහට යන්න යන්න ඒ ඉවසීමේ සීමාව ඉක්මවල යනවා. ඉවසීමේ සීමාව ඉක්මවල ගියහම ආන්ගේ පුද්ගලයාගේ අණු හෙලවෙන්න පටන් ගන්නවා. තව කාටවත් බයින්නේ නමුත් දැන් කට ඇතුලේ තියාගෙන බයිනවා. හැබැයි ආයෙ වැඩි වෙලා යන්නේ ඒක ඊටාම සැර කටුක වචන පෙළක් ඇදීට එළියට එනවා. ඒ එළියට ඇවිල්ලා නතර වෙන්නේ නැහැ. බැනගෙන බැනගෙන බැනගෙන ගිහිල්ලා නවතින්නේ නැහැ. ඊට පස්සේ වටපිට බලනවා. වටපිට බලනකොට දැක්කොත් පොල්ලක් කැත්තක් පිහියක් උදැල්ල වහාම අරගන්නවා. එයි මේ ආයුධ වලින් පහර දීලා මේ පිරිස මරලා දාන්න. එතකොට කවද කවුද මේ වැඩේ කරන්නේ? දේශයේ විසින් තමයි මේ වැඩේ කරන්නේ. සැක උපදව උපදව සැක උපදව උපදව දේශයේ විසින් පුද්ගලයා විනාශ කරනවා. සැක උපදිනවා කියලා කියහම යම් යම් කරුණු ගැන සැක උපදිනකොට ද්වේෂයත් ඒ පිටිපස්සෙන් එනවා. එහෙනම් සැක උපද්දව උපද්දව ඒ ද්වේෂය වඩා වර්ධනය වෙලා අන්තිමට වටපිට බලලා රැහැණක් අරගෙන කේන්තියේ ඊළඟ ප්‍රතිඵලයේ එකෙන් පහර දීගෙන පහර දීගෙන පහර දීගෙන යනවා. නමුත් මේ පහර දෙන්නේ කාටද කියන කාරණාවක් දන්නේ නැහැ. මේ හැබැවින්ම පන්සිල් තියන අයද එහෙම නැත්නම් තිසරණ විතරක් තියන අයද? නිතර අෂ්ටාංග සීලය රකින්න අයද? දැන් ඔය ගැන අපේ කල්පනාවකුත් නැහැ. සිහිය ප්‍රඥාව මදි නිසා ඕනම කෙනෙකුට පහර දෙන්න සූදානම්. හරි වැරද්ද කියලා දෙන්න ආවත් ඒක බාරගන්නේ නැතුව පැහැරද බාරගන්නේ නැතුව ඉන්නත් අනිත් පුද්ගලයන්ට පහර දීම ආදී තවත් නොයෙක් අකුසලයන්ගේ යෙදෙන්න කටයුතු කරන මොකක් නිසාද? ද්වේෂය නිසා. සමහරලාට අම්මටත් පහර දෙනවා. තාත්තටත් පහර දෙනවා. තුනුරුවන්ටත් බනිනවා ද්වේෂය නිසා. ආගින්ස සඳහන් කළා ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් මේ ලෝකේ නෑ. නත්ති මෝහ සමං ජාලං මෝහය හා සමාන දැලක් නෑ කියලා සඳහන් කළා. මෝහ දැල පැටලුනොත් ගැලවෙන්න හරි අමාරුයි. ඒතර මෝහය හා සමාන දැලක් නැහැ කියලා විනතින් සඳහන් කරලා කරුණු පැහැදිලි කරනවා. වැද්දෙක් දාන කුරුළු දැල. මේ කුරුළු දැලට අහුවෙච්ච පුජ්‍යලයට අය ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දැලට බැඳිලා. කෙවුලා දාන මාළු දැල. මාළු දැලට අහුවෙච්ච මාළුවාටත් එහෙමයි. අය ගැලවෙන්න පුළුවන් කමක් දැන් කලාතුරකින් කෙනෙක් ගැලවිලා යන්න පුළුවන්. නමුත් මේ දැලේ පැටලිච්ච ලේසියෙන් කෙනෙක් යන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා මෙන්න මේ මෝහය සත්‍යයගේ චිත්තසංතානිය තුල නිරන්තරයෙන් සැරිසරමින් අකුසලයෙන් ඈත් කරලා ඔහු කුසලයටම බර කරනවා. නමුත් මෝහයේ ස්වභාවය කුසලයෙන් ඈත් කරලා අකුසලයටම බර කරනවා. ඒක තමයි මෝහයාගේ හැටි. සත්‍ය බාරගන්න සත්‍ය පිළිගන්න අවස්ථාවක් හදන්නේ තමන් පමණයි දන්නේ. ඒ නිසා මෙයයි සත්‍ය කියලා ඔවුන් යම් තැනක කොටු කරගෙන බොහෝ වෙලාවට සසර ගමනම අඳුරු කරන තැනට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මෝහයේ ස්වභාවය. අරමුණෙහි නියම ස්වභාවය මේ මෝහය විසින් වහලා දානවා කියලා සඳහන් කරනවා. චතුරංග සමන්නාගත අන්ධකාරයට වඩා මෝහයෙන් යුක්ත ජීවිතය අඳුරුයි කියලා සඳහන් කරනවා. මොකද්ද මේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ? කළුවර හතරක් එකට එකතු වෙන තැනට කියනවා චතුරංග සමන්නාගත අඳුරයි කියලා. එතන මොනවද කළුවර හතරක් කියලා සඳහන් කරාම? කරවල වර්ග හතරක් තියෙනවාද මේ ලෝකේ? නමුත් මෙහෙම සඳහන් කළා. චතුරංග සමන්නාගත අඳුර. මොකද්ද මේ චතුරංග සමන්නාගත අඳුර කියලා කියන්නේ? අපි මතක් කරන්නේ කළුවර හතරක් එකතු වෙන තැන කියලා. එක මාසයක් ගත්තාම ඒ මාසේ වැඩිපුරම කරවල තියෙන දවසේ. සාමාන්‍යයෙන් කවද්ද? අපි කියන්නේ අමාවක දවස නැත්නම් මාසේ පොයේ දවස කළුවර වැඩිම දවසේ. එහෙනම් මාසේ පෝය දවසක මහ ඝන කැලෑවක් මැද්දේ කැලෑවක් මැද්දේ දවල්ටත් කොහොමත් අඳුරුයිනේ. එතකොට මාසේ පෝය දවසක මහ ඝන කැලෑවක් මැද්දේ. ඒ විතරක් නෙමෙයි අහස වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක. දැන් අහස වලාකුලෙන් බර වුණාම තවත් අඳුරුයිනේ. අපි කියන්නේ දවසම වෙහිකලු තියෙනකොට අඳුරු ගතියක් තියෙන්නේ. එතකොට අහස වලාකුලින් බර වෙලා තියෙන මොහොතක. ඊළඟට සඳහන් කළා චතුරංග සමන්නාගත අන්ධකාරයේ ඊළඟ කාරණාව. අපි සඳහන් කළේ මාසෙ පොයේ දවසක අහස වලාකුලින් බර වෙලා තියෙන වෙලාවක මහ ඝන කැලෑවක් මැද්දේ මහගන කැලෑවක් දවල්ටත් අඳුරේ. සඳහන් කරනවා මෙන්න මේ කාරණා ටික එකතු වෙච්චහම කොයිතරම් අඳුරුද මෝහයෙන් යුක්ත පුද්ගලයා ඊට වඩා අන්ධකාරී ජීවත් වෙන්නේ කියලා. මෝහයෙන් යුක්ත කෙනා ඊට වඩා අඳුරක ජීවත් වෙනවා. මාසේ පොයේ දවසක් ආහස වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක් මහ ඝන කැලෑවක් මැද්දේ මධ්‍යම රාත්‍රියේ දවසේ අඳුර වැඩිම වෙලාව තමයි මධ්‍යම රාත්‍රිය. මේ කාරණා හතර එකටම සුවිච්ච වෙලාව ඒකට කියනවා චතුරංග සමන්නාගත අඳුර. මෙවන් අඳුරක ජීවත් වෙනවට වඩා බොහොම අන්ධකාර ජීවිතයක් ගත කරන්නේ නැත්නම් අඳුරේ අතපත ගන්නවා වගේ තමයි මෝහයෙන් යුක්ත පුජලයේ පුජලට මොකවත් තේරෙන්නේ නැහැ. මොකොත් වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සමාජ ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හරි වැරද්ද තේරෙන්නේ නැහැ. අන් ඒ හින්දා කෙනෙකුට හරි වැරදි තේරෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා කරන්නේම වැරදි පැත්තනේ. හරි පැත්තට කොහොමවත් එන්නේ නැහනේ. ආන් එහෙනම් මෝහයෙන් යුක්ත පුද්ගලයා මුළු ජීවිත කාලෙම තමන් හිතන දේ හරි කියලා හිතාගෙන වැරදි වැඩවලින්ම ජීවිතේ ගෙවල දානවා. Taman හිතන දේ හරි කියලා හිතනවා. අනුන් කියන දේ පිළිගන්න ලෑස්ති නෑ. අනුන්ගේ වචනයට සමන් දෙන්න ලෑස්ති නෑ. ඒකයි Tamanගේ අදහස සංසන්දනය කරලා මම වැරදි කියලා කල්පනා කරන්න තරම් නිහතමානී බවක් නෑ. මෝහයෙන් යුක්ත පුද්ගලයා. ආන් ඒක නිසා කල්යාණ මිත්‍රයන්ටත් බනිනවා අම්මට තාත්තටත් බනිනවා සුනුරුවන්ටත් බනිනවා ඒක නිමකුත් නැහැ තවත් කල්ප කාලාන්තරයකට සුගතියකට නොයන්ද ඔහු මහත් වූ අකුසල් රැස් කරන්න පටන් ගන්නවා. අවසානයේ සඳහන් කළා නත්ති තණ්හා සමානදී මහණෙනි තණ්හාව හා සමාන ගඟක් නන්නේ කියලා. නත්ති තණ්හා සමානදී. තණ්හාව සමාන ගඟක් නෑ. මොකද මිනිස්සුන්ගේ තණ්හාවේ ඉවරයක් නෑ. ගඟක් යම් තැනකින් පටන් ගන්නවා. නමුත් ඒ ගඟ තවත් කොහෙන් හරි තැනකින් සාගරයට වැටිලා ගඟ ඉවර වෙනවා. මිනිස්සුන්ගේ තණ්හාවේ සීමාවක් තණ්හාවේ සීමාවක් නෑ උනාට. ඊටාම අස්තිර ජීවිතයක් තියෙන්නේ. කොයිතරම් ජීවිතේ අස්තිර වුණත් මිනිස්සුන්ට කාමයාගේ සෑහීමක් නැහැ. ආන්ගේ මිනිස්සුන්ට කාමයාගේ සෑහීමක් නැති නිසා එවන් වූ පුජ්‍යලයට මේ සංසාර කෙරවල කරනවා කියන එක පහසු වැඩක් නෙමෙයි. කාමී සෑහීමක් නැති නිසා. ඔවුන් මෙලව ජීවත් වෙන්න යමක් හම්බ කරන්න උත්සාහ කරනවා මිසක් පරලොව සුගතිගාමී කරගන්න යමක් හොයාගන්න වීරිය වඩන්න කටයුතු කරනවා බොහොම අඩුයි. ලෞකිකත්වයේ පෝෂණය කරනවා. නමුත් ආධ්‍යාත්මික ජීවිතය අඳුර වෙනවා. යමු ප්‍රඥාවන්තය තේරුම් අරගත්ත පුජ්‍යලය මෙලවත් සූපත් කරගෙන පරලොවත් සූපත් කරගන්න වැඩ කරනවා. මෙලව පරලොව දෙකම සූපත් කරගන්න ඔහු හැම වෙලාවෙම උත්සාහ කරනවා. අංගේ නිසා සඳහන් කළා හැම අවස්ථාවකම මෙන්න මේ සඳහන් කරපු රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් තණ්හාවෙන් මිදෙන්න කටයුතු කරන්න රාග දේශ මෝහ කියලා කියන්නේම තණ්හාව නිසා. එතකොට අපි නිරන්තරයෙන් කතා කරන දෙයක් මනුස්ස ජීවිත තුළ ක්‍රියාත්මක වෙන මහ බරපතල අකුසල කර්ම තුනක් රාගයයි දේශයයි මෝහයයි. මෙන්න මේ රාග දේශ මෝහ කියන මහ විශාල අකුසල කර්ම. ජීවිතෙන් ඉවත් කරගන්න ඕන රාගය කියලා කියන ලෝභයනේ. රාගය තව විදිහකට අර්ථකථනය කරාම ඒක ලෝභය. එතකොට ලෝභය නැති තැන තියෙන්නේ මොකද්ද? දානය. ද්වේෂය නැති තැන තියෙන්නේ මෛත්‍රිය. මෝහය නැති තැන තියෙන්නේ ප්‍රඥාව. ආන්ගේ තුනට ජීවිතේ ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නම් දාණයට, මෛත්‍රියට, ප්‍රඥාවට එන්න පුළුවන් නම් රාගයයි, දේශයයි, මෝහයයි අපෙන් අයින් වෙලා යනවා. නමුත් ලෝභය තියෙන නිසා නැත්තම් රාගය නිසා මේ ලෝකෙ නිමක් නැති පව් කළා. දැන් අපි ප්‍රාණඝාත කරන්නේ ලෝභසිතකින්නේ. හොරකම් කරන්නේ ලෝභසිතකින්නේ. එනම් පංච සීලයම උල්ලංඝනය කරන්නේ මොකක් නිසාද? ලෝභසිතක් නිසා. නැත්නම් රාගය නැත්නම් ලෝභය කියන කාරණාව මේ පංචශීලයේම අපි අතින් උල්ලංඝනය කරවලා නිරේත යන්න පාර හදලා තියෙනවා මේ අකුසල චෛතසිකයන් 3 4 නෙමේ එකකට පුළුවන් මම කල්ප කාලාන්තරයක් සංසාරේ අතරමං කරන්න. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා පැහැදිලි කළා මහණෙනි. මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉපදිලත් අර බණ අහපු පස් දෙනාගෙන් හතර දෙනෙක් වාගිතුන් වහන්සේගේ ධර්මයට සවන් නොදී සංසාරේ පුරුදු කරපු දේ කළා. එහෙනම් ඔබටත් මටත් සසර පුරුදු ඕන තරම් තියෙනවා. මේ ජීවිතවලත් ඒ සාංශාරික පුරුද්ද නිසා අපි සමහරලාට පින්කමක් කරන්න ගියත් භාගිත සම්පූර්ණ කරනවා මිස සම්පූර්ණයෙන් ඉවර කරන්නේ නෑ. ඒ තණ්හාව වැඩි මේකත් එක තව ඉන්න බෑ. තවත් ඒකට යන්න ඕනේ. ඉතින් පින්කම් කරන්න ගියත් යම් ප්‍රමාණයක් අර්ථ සම්පූර්ණ නැතුව තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල චෛසික ධර්මයන්ගෙන් මිදිලා තණ්හාවේ දාසත්වයෙන් යම් කෙනෙක් මිදෙනවා නම් තමන්ට ස්වාධීන නිවහල් පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් අපි තණ්හාවට දාසයිනේ. තණ්හාවේ 16ක් නිසා තමයි රූපයට ඇලෙනවා, ශබ්දයට ඇලෙනවා, ගන්ධයට ඇලෙනවා, රසයට ඇලෙනවා, ස්පර්ශයට ඇලෙනවා. තණ්හාව පිළිබඳව තියෙන දාස භාවය නිසා. මොකද තණ්හාව මගෙන් වැඩ ගන්නවා. අපිට ඔක තේරෙන්නේ නැහැ නෙපින්නතනි. දැන් අපේ ඇහැට ඕනකම තියෙනවා අපි කියමු එක්ක ක්‍රීඩා තරගයක් නරඹන්න. නැත්නම් සංගීත සංදර්ශනයක් නරඹන්න, නැත්නම් චිත්‍රපටියක් නරඹන්න. දැන් මේ ඇහැට ඕනෙකමක් තියෙනවා. නමුත් මගේ කයට වෙහිසයි. ඒ කයට කොච්චර වෙහිස තිබුණත් අපි අර කාරණාවට ලෝභ නිසා බලාගෙන ඉන්නවා. සමහර කෙනෙක් ඇස් පොඩි කර කර බලනවා. සමහර කෙනෙක් මූණ හොදගෙන ඇවිල්ලා ආපහු බලනවා. සමහර කෙනෙක් ඔය අතේ තියාගෙන සමහර දෙයකින් ওই ඒ වගේ දෙයක් බලනකොට මේ නිදිමතට අත පාත් වෙලා යනවා. නමුත් ආයි ආයි බලනවා. සමහරලාට දුරකතනයකින් වගේ නම් බිම වැටෙනවා. ආයි අහුලගෙන ආයි බලනවා. කායික වෙහෙසයි. දැන් නම් ඇහැටත් වෙහෙසයි. නමුත් තණ්හාව අඩු නැති නිසා ආය ආය උත්සාහ කරනවා. ඒක ආදීනව පහවදාට යමක් කරගන්න ගියහම ඒ නිදි වර්ජිත නිසා පහවදා කටයුතු ටිකට ආයත් හරිය බාධායි. ඒතර මේ තණ්හාව සංසාරේ දිගින් දිගට බාධා කර කර යන හැටි. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි. සසර පුරුදු කළදී වැඩි වැඩියෙන් ජීවිතයට ලැබෙනවා. අන් ඒක නිසා නිවැරදිව ජීවිතේ කළමනාකරණය කරලා මනාව ජීවිතයේ සම්මාදිට්ඨියට අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කල්ප කාලාන්තරයකින් ඇහෙන්නේ නැති නිර්මල ධර්මයක් ශ්‍රවණය කරලා ජීවිතය සකස් කරගන්නවා කියන එක සුළුපටු කාරණාවක් නෙමෙයි කියලා. ඉතින් එහෙනම් ඒ අත්දැකීම් ටික අපිත් අපේ ජීවිතවලට එකතු කරගෙන අපිත් මනසින් ඒ කාරණාව විමසලා උත්සාහ කරන්න ඕනේ මම මේ ලෝකෙට ආවේ මොකටද? මම මේ ලෝකෙ කළ යුත්තේ විශේෂ දේ මොනවද? අන් ඒ ආවේ මොකටද කියන කාරණාව මනාව දැනගෙන සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා නම් මේ බුද්ධාන්තරයෙන්ම අපිට මේ සංසාරේ සුගතියක් හොයාගෙන සතර පායෙන් අත මිදෙන්න වීරිය වඩන්න පුළුවන් දැඩි වීරියක යෙදෙන පුද්ගලෙ සසර මඟ කෙරවල කරන්න පුළුවන්. අන් එහෙම කටයුතු කරන්න ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන්න බුද්ධාන්තරයේ අත්මහැරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා